2008 ඉඳලා ඊළඟට ඉල්කම් ආයතන තුල තියෙන ප්‍රශ්නයක් තමයි මෑන් පවර් ගැටලුව කියන්නේ. ඒ ඕකට එක්තරා විසඳුමක් තමයි දැන් ඔය හියුමන් කැපිටල් කමිෂන් කියන ආයතනයක් නිර්මාණය කරලා මෑන් පවර් කියන සේවකයන් සේවයක් කරේ අනිෂ්ඨ කරගත්තේ. එහෙම අනිෂ්ඨ කරා කියන්නේ ප්‍රශ්නට විසඳුමක් ලැබුණේ නැහැ. තවදුරටත් ඒ කට්ටියගේ සේවාව මෑන් පවර් සේවකයන්ගේ තමයි කටයුතු කරන්න ගියේ. නමුත් ඒ සේවකයන්ගේ තිබ්බ හැකියාව කැපකිරීම ආයතනයේ ලාභයට එකතු වුණාට ඒ ලාභය සාධාරණ නිසා බෙදලා තිබුණෙත් නැහැ. ඉස්කම් තියෙන කට්ටියගෙන් දැන්ට අරන් තියෙන 125 දෙනෙක්. ඉන්නවා ඒ 2000 ආසන ප්‍රමාණයක් ඉන්නවා අපි කියන්නේ දැන් සේවකයන්ගේ 70% උත්තර වැඩි නැතුව සේවකයන්ට වෙනත් යාමාර්ග ගැනීමට තියෙන අවස්ථාව වැඩි කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ හරි උත්තරයක් සාධාරණ උත්තරයක් සේවකයන්ට ලබා දෙන්න කියලා.